ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මාතා පිතා දිසා පුම්බා ආචාර්යා දක්ෂිනා දිසා කුත්තදාරා දිසාපත්තා මිස්සාමච්ඡාච උත්තරා දාසකන්න කරහෙත්තා උද්දං සමන බ්‍රාහ්මන ඒතා දිසා නමස්සෙය අලමත්තු කුලේ ගිහිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සිගාලක සිටු පුත්‍රය අමතා දේශනා කළ සිගාලෝවාද සූත්‍රයේ සයිති ගාථා දෙකක් ස්වල්ප වේලාවක පුණ්‍යානුමෝදනය සඳහා මාතෘකා කරන්න යෙදුනේ පූජ්‍ය ඊනතියංගල විමලානන්ද ස්වාමින් වහන්සේගේ අභාවක් પ્રાપ્ત වූ පින්වත් එම්ඩී ලයනල් ගුණවර්ධන පියාණන් වහන්සේ ඇතුළු එම පවුලේ අභාවක් પ્રાપ્ત සීලම ඥාතියින්ද පින්දීම පිණිස කුද්‍රිගෝ මහතා සහ මෙතිණියගේ මේ පල්ලෝගිය දෙමෝපිය දෙපළ ඇතුළු ඥාති පිරිසට පින්දීම පිණිස මෙම පින්කමල සහභාගී වන සෑම දිනාගේ මේ පල්ලෝකීය ඥාතියෙන්ද සින් අනුමෝදන් කරවුණු පිරිසක් වාර්ෂිකව සිද්ධ කරන සාරාණී මහා පින්කමට සහභාගී වූ සින්වත් සෑම දිනා වෙත ස්වල්ප වේලාවක අනුමෝදනා දේශනේ පිණිසයි මේ ගාථා දෙක මාතෘකා කරන්න යෙදුනේ මේ ගාථා දෙක දේශනා කරන්න හේතුව සරුවක්ඥන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලයක රජගහනුවර වාසී 18 කෝටියක් ජනතාව අතුරින් විශාල පිරිසක්ම බෞද්ධයන් බවට පත් වුණා සමනක් නොව මාර්ගඵලාභීන් බවට පත් වුණා. වේළුවනාරාමයේ පිළිගෙන මාස දෙකක් ඇතුළත මහා විහාරස්ථාන 18ක් ඇති වුණා. රහතන් වහන්සේලාම 20000කට වඩා පහළ වුණා. ඒ මහත් රජගහනුවර ප්‍රදේශයේ මගධ රාජ්‍ය එහෙම පිටින්ම බුද්ධ මංගල රටක් බවට පත් වුණා. ඒ අතරත 40 කෝටියක් ධනෙ තියෙන සිටි ගෙදරක මෞර්තිය දෙතල බුදුබණ අසමින් දන් පින්කම් කරමින් වැඩි කල නොගොස් සෝවාන් මඟඵල නිවන් ලබා ගත්තා. තමන් විසම පුත්‍රෝණවන සිගාමිත සිටු පුත්‍රයා තරුණ වයසේ කෙලි දෙලෙන් වාසය කෙලි. මේ දරුවාට දෙමෝපිය දෙන්න නිතර නිතර ආවාද කළා. දරුව වේළුවනාරාමයට යන්න බුදුරජාන් වහන්සේ දැකන වැඳෙන බණ පදයක් ආගෙන එන්න. සරියුත් මංගලන් දෙනම වහන්සේ දැකලා වැඳලා එන්න. සීලලීම රහතන් වහන්සේ දැකලා වැඳලා එන්න. ඒ විදිහේ මහා පුණ්‍යවන්ත සීලවන්ත උත්සමයන් දැකීම අපට මහා භාග්යක් නේද කියලා කිව්වා. මේ දරුවා මේකට පිටුපානවා. කවදාකවත් මේක අහුම්කම් දෙන්නේ නැහැ. සමහර විට පටහැනි වචනක් කියනවා. සමහර අවස්ථාවල කියනවා මසෝ විහාරයට යමින් වැඩක් නැහැ. ඒ ස්ථානයට ගියාම ධන ගහලා වඳින්න වෙනවා. පිට නමල වඳින්න වෙනවා. ධන රිදෙනවා, පිට රිදෙනවා. දින වාඩි වෙන්න වෙනවා. අඳුන් පිළිතුරු වෙනවා. නිතර යාම නිසා හිතවත්කම් ඇති වීමෙන් අපේ gedare තෙන්න පටන් ගන්නවා ඉල්ලන ඉල්ලන දේ දෙන්න වෙනවා ඒක මහා කරදරයක් නිසා මට නම් ඔය ආරස්ථානෝ කියම් වැඩක් නැහැ කියලා නිතරම මේ දෙමව්පියන්ගේ එම ආවාදයට පිටු කරනවා. එසේ නමුත් මේ මව්පියන්ගේ හද තුල තියෙන දයාව කරුණාව කවදා නමුත් මේ දරුවාට පෙරුවන් සරණ ආબોධ කරවා සුගතියට නිවනට මඟ පාදා දෙන බලවත් කරුණාවක් මව්පියන්ගේ సంతාන තුළ පැවතුණා. වැඩි කලක් යන ඉස්සර වෙලා මේ පියතුමාට අසාධ්‍ය රෝගයක් ඇති වී මරණ මංචකයට වැටුණා. අවසාන මොහොතේදී දරුවාට කතා කරලා අතින් අල්ලගෙන ආවාදයක් දුන්නා. දරුව මගේ ඇවෑමෙන් සැලඳා උදාසන සදිසා නමස්කාර කරන්නයි කියලා ආවාදයක් දුන්නා පමණයි මේ දෙක තියාගත්තා. මේ දරුවාට දිසා නමස්කාරය ගැන විදිරි ඉස්සර ආගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කාලයේදී බ්‍රාහ්මණ වංශිකයෝ මේ දිසා හයත වන්දනා කිරීමේ සම්ප්‍රදායක් චාරිත්‍රයක් පැවැත්වුවා. මේ සිගාලක සිටු පුත්‍රයා සිටුවා මේක තමයි මේ කියන්නේ නැත්තේ කියලා පියාණන්ගේ ආදාන කටයුතු ආදී නිමවි සෑමදාම උදෑසන අවදිවි විලකායන්වත් මත් වෙන්න නගරෙන් පිටට ගිහිල්ලා ගලාගෙන යන ජලාශයක ස්නානය කරලා පෙත්තු ඇඳුම් ඇතුව පෙත්තු ඉසකේ ඇතුව දිසා හයට වඳින්න පුරුදු වුණා. නැගෙනහිර දිශාව, දකුණ, බටහිර, උතුර, යට දිශාව, උඩ දිශාව කියන මේ දිසා හයට වඳිනවා. මේ වන්දනා කිරීමට නියම කරන්න යෙදුනේ ධානංගේ දූරදර්ශී ඥාණයෙන් වටහාගත් කාරණයක් අනුවයි. මේ ධානන් වහන්සේගේ හිතේ ආબોධයක් තිබුණ එයින් දිසා නමස්කාර කරනකොට මේ දරුවාට බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න පුළුවන්. ධාතන් වහන්සේ නමක් හෝ සම්මුඛ වෙන්න පුළුවන්. එදාට මේ බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය ගැන අවබෝධයක් ලැබෙවි. ඒ දවසේවත් මේ දරුවාට පෙරුවන් කරණ යන්න ලැබේවා කියන හැඟීමයි මේ ආවාදයේ දුන්නේ. ඒ කාරණේෂේම සිද්ධ වුණා. එක්තරා දිනක සරුවක්ඥන් වහන්සේ උදෑසනේ දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණාවට සමවැදී එයින් නැගී බුදු ඇස විහිදුවන වෙලාවේ මේ දිසා වඳුනේ සිටු පුත්‍රයා බුදු ඇසට පෙනී ගියා. ආවර්ජනා කළ දැක්කොට බැලුවා මේ දරුවා සෝවාන් වෙනවද මඟඵල නිවන් ලබනවද නෑ එහෙම දෙයක් නෙමෙයි මව්පියන්ගේ අදහස අනුව මේ දරුවා සැබෑ බෞද්ධයෙක් වෙනවා මේ දරුවා වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් කරන්න යෙදෙනවා ඒ දේශනාවේ මුළු ලෝකයේම යදගත් ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් වෙනවා කියන එක නුවණින් දැනගෙන සමන් වහන්සේ එකලාව පාත්‍ර කීවර ධරල ඉන්න පාත වඩන ගමනේ මෙම වඳින ස්ථානය අතරින් වදින්ට පැමිණිය. මේ වදින්නේ මේ පිටිපුත්‍රය ස්නානය කරන තැනින් නැගෙනහිර දිශාව ඉඳලයි. මේ දරුවා පිටපායන් ඉස්සර වෙලා පුදුමාකාර ආලෝකයක් පෙනී ගියා නැගෙනහිරින්. නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මල තේ පාට, මිශ්‍ර පාට සස් විහිදි විහිදි දඩලමින් පවතිනවා. විස්මිත වෙලා ඒ දිහා බලාගෙන හිටියා. මේ දරුවාට තෙමේ ගියා මේ ආලෝකයේ තුලින් බුදුරජාණන් වහන්සේ වදින හැටි. කවදාකවත්ම බුදුරජාන් වහන්සේ ප්‍රයසින් දැකලා නැහැ. දැන් වැලියේම නවත්තලා අත් දෙකක් පපුවේ තියාගෙන වැඳගෙන ඒ දිහා බලාන හිටියා ගල් ගැහුණා වගේ. බුදුරජාණන් වහන්සේද මේ වඩින්නේ තුන් ලෝකයට විහිදුවන අසීමිත මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ දරුවාගේ හද సంతාණයට යොමු කරගෙනයි. එනිසා මේ දරුවා දැන් හරියට සමාධි වුණාක් මෙන් විස්මිත වෙලා බලා සිටියා. සරුවඥන් මහන්සේ සමීපයට වැඩි වෙලාවේදී තමයි තේරුනේ මේ මගේ මව්පියන් දෙන්න මට වඳින්න යන්න කියපු සාතුරුන් වහන්සේ නේද කියලා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේම වචනයක් කතා කළා. සිටු පුත්‍රය මේ උදේ පාන්දර පෙට්ටෝ ඉසකේ ඇතුව පෙට්ටෝ ඇඳුම් ඇතුව මොකද මේ දිසා වඳින්නේ ස්වාමීනි මගේ පියාණන් වහන්සේ මරණ මංචකයේදී මට ආවාදයක් දුන්නා පුතා මගේ ඇවෑමෙන් පසුව උදෑසනේ දිසා නමස්කාර කරන්නයි කියේ මම මේ පියාණන් වහන්සේගේ වචනයට ගෞරව පිණිස දිසා නමස්කාර කරනවා ස්වාමීනි කිව්වා සරුවක්යන් වහන්සේ දේශනා කළා කිටි පුත්‍රය බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය නම් ඔය දිසා නමස්කාරය නෙමෙයි. ඒකත් මේ දරුවාගේ හිත යටිහිදී මගේ මව්පිය දෙන්න බෞද්ධයෝ. මේ දෙන්න බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය ගැන දන්නේ ඇති. මට අහගන්න ඕනේ නැහැ. දැන් අහගන්න ඕනේ කියලා මේ හැමදාම සීතලේ ලෙවුන ගෙවලා උදේ පාන්දර නානවට වඩා බුද්ධ ශාසනයේ දිශා නමස්කාරය ගැන දැනගත්තොත් වටිනවා නේද කියලා සරුවක්ඥන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනයේ දිශා නමස්කාරය ගැන මට අවශ්‍ය ලැබේවා කියලා ඒලා මේ මේ සරුවක්ඥන් වහන්සේ පහදා දුන්න එසේම සිටු පුත්‍රය අහගන්න හොඳින් අහගන්න හිතේ දරාගන්න හිතෙන් මෙනෙහි කරමින් අහගන්න කියලා අනුශාසනාවක් කරන දීර්ඝ දේශනාවක් පැවැත්තුවා මේ දීර්ඝ දේශනයේ දීඝනිකායෙන සිගාලෝවාද සූත්‍රයයි. ඒ සූත්‍ර දේශනාවේදී හරියට දක්ෂ වෛද්‍යවරේ රෝගියෙකුට රෝග සමනය සඳහා පළමුවෙන් ශරීර ශෝධනය කරන්නා වාගේ ඒ කියන්නේ උද්දවරේචන අදෝගිරේචන නත්තු සම්ම කියලා කියන්නේ ශරීර ශෝධන ක්‍රම බඩගිරේක කරනවා ලයිනිරේක කරනවා නැසි කරනවා මේ ලෙඩ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දොස් ඉවත් කරලා තමයි වෛද්‍යවරයා දෙරෙක් දෙන්නේ. එතකොට ඒ රෝගය සම්පූර්ණයෙන් සුව වෙලා දීර්ඝ කාලයක් නිරෝගීව දීර්ඝාසන දෙන්නේ. එවගේ සරුවක්ඥන් වහන්සේ දෙක පාත මේ දිසා නමස්කාරයේ ප්‍රකාශ කරන් ඉස්සර වෙන මිනිස්සෙකු විසින් අත්හැරියු දේවල් සියල්ලම පහදා දුන්නා. ඒ කියන්නේ බෞද්ධ දරුවෙකු විසින් බෞද්ධයෙකු විසින් අත්හරේතු කාණ්ඩා තියෙනවා 14ක්. ඒ මොනවාද? කර්ම ක්ලේශ හතරක්. අකුසල් කරන හේතු හතරක්. ධනහානි වෙන හේතු හයක්. සියල්ල 14යි. ඊළඟට දේශනා කළ ආශ්‍රේ නොකළ යුතු කුජලයන් හතර දෙනෙක්. නැවත දේශනා කළ ආශ්‍රේ කළ යුතු කුජලයන් හතර දෙනෙක්. මේ කාර්යයට දක්ෂ වෛද්‍යවරේ රෝගියෙකුට අපහසු ආහාර පෙන්වා දෙන්න වගේ ආශ්‍රේ නොකලියුතු කුජලයන් හතර දෙනා වෙන් කරන පෙන්නවා. ඊළඟට පත්‍යාහාර පාන වෙන් කරන්න වගේ පහදා දෙන්න වගේ ආශ්‍රේ කණීතු සුහෘද කල්යාණ මිත්‍රයන් හතර දෙනා පහදා දුන්නා. දැන් මෙතන සීලම කාරණා 22ක් කියවුණා. දැන් මේ සියල්ලම මේ දරුවාගේ సంతානය බොහෝම ලස්සනට ධාරණය කරගත්තා. ඊළඟට තමයි දිසා නමස්කාරය ගැන පහදා දුන්නේ. ඒ වචනේ තමයි මේ ගාථාවෙන් කියවෙන්නේ මාතා පිතා දිසා කුබ්බා ආචාර්යා දක්ෂිනා දිසා පුත්තදාරා දිසා පච්චා නිස්සාමච්ඡා ච උත්තරා දාස සම්මතරා හෙත්තා උද්දං සමන බ්‍රාහ්මන හේතා දිසා නමස්සෙය අලමත්තෝ කුලේදී මාතා පිතා දිසා කුබ්බා කියේ නැගෙනහිර දිශාව නම් ඉරපාන දිශාව නෙමෙයි. මෞර්තිය දෙපළයි නැගෙනහිර දිශාව. දකුණු දිශාව කියන්නේ ගුරු උතුමෝ. බටහිර දිශාව කියන්නේ අමුදරුවෝ. උතුරු දිශාව කියන්නේ හිත මිතුරු. යට දිශාව කියන්නේ සේවක සේවිකාවෝ, දසදස්කම් කරුවෝ. උඩ දිශාව කියන්නේ සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමෝ. මේ තමයි දිශා 6. මේ දිශාවට නමස්කාර කරන්නේ මේ පෙත්තු ඇඳුම් ඇතුව පෙත්තු යසිතේ ඇතුව නෙමෙයි. බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ දිසා හයට නමස්කාර 30ක් කරන්න තියෙනවා. එයින් නැගරණ දිසාව කියන දෙමාපියන් දෙන්නාට නමස්කාර පහක් කරනවා. ඒ මොනවද? බතෝනේ බරිස්සාමි කිච්ඡන්නේ සංකරිස්සාමි කුලවංශං තපේස්සාමි දායජ්ජං ප්‍රතිපද්දිස්සාමි අතිකපන තේසානං කාලකතානං දක්ෂණං අනුකදස්සාමි මේ තමයි දෙමෝපියන් නමස්කාර කිරීමේ කරුණු පහ බතෝනේ බරිස්සාමි කියන්නේ නැනවත් දරුවෝ කල්පනා කරන නුවණින් මේ දෙමෝපියෝ දෙන්න අපව කුඩා කාලයේ පටන් හදා වඩා පෝෂණය කළ අපි මේ යහපත් මිනිසයන් වාට පත් කළ කියලා. දැන් මේ දෙමෝපියන් දෙන්න වයෝවෘද්ධයි. අසනීපාදියෙන් යුක්තයි. නිසා දැන් දෙමෝපියන් දෙනලි සලකන්නට ඕන. කෑමෙන්, දීමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන්, වචෙන්, බුලෙන්, දෙයෙන්, හේතෙන්, නෑවීමෙන්, ඇඟිලිමෙන්, පාදවීමෙන්, විෂපීරීමෙන්, නේපොතිදෑමෙන් ඒත් ඒ සපයාදීනෙන් හැම ආකාරයකින්ම මෞපියන් උපස්ථාන කරන්න ඕන. මෙන්න පළවෙනි নমස්කාරය. ඒ নমස්කාරය කරන දරුවන් ජීවිතය ඇති වෙන්නේ කළගුණ සැලසීම නිමිති කොට බලවත් මෛත්‍රියක් කරුණාවක්. එවැදේම දෙමව්පියන්ගේ සිට ඇති වෙන්නේ බලවත් මෛත්‍රියක් කරුණාවක් දරුවන් ගැන. මේ පළවෙනි নমස්කාරයේ දෙපැත්තට වැඩ සැලසෙන හැටි. දෙයන්නේ සික්ඛන්නේ සංපරිස්සාමේ. දෙමව්පියන්ගෙන් දෙලෙන්න තියෙන වැඩ කටයුතු ගමන් බිමන් ආදියට දෙමව්පියන් විහිසෙන්න දෙන්නේ නැතුව තමන් ඒව කර දෙනවා. මෛත්‍රියෙන් කරුණාවෙන්. එවැගේම කුලවංශන් සපේසාමේ කියන්නේ දෙමෝපියන් දෙන්න ආගමික වත් පිළිවෙත් යමක් කරගෙන ආවා නම් ඒවා කඩ නොකර තමන් සිද්ධ කරනවා. දෙමෝපියන් දෙන්නාගේ මෞකස තේසස කුල චාරිත්‍ර තේනවා නම් ඒවත් ඒ විදිහට ආරක්ෂා කරනවා. මේක තුන්වෙනි නමස්කාරය. දායන්ජම් ප්‍රතිපද්‍ය ස්වාමී දෙමෝපියන් දෙන්න හරි අම්බ කරලා තියෙනවා නම් යම් කිසි ධනයක් ධාන්‍යයක් ඉදමස් කඩමක් දෙයක් දොඩක් ඥානයක් වාහනයක් මිල මුදලක් සම්පත්තියක් මේවා නැතිලාස් යන මගේ සුරක්ෂිතව ආරක්ෂා කර ගන්නවා. අතකපන තේසානං කාලකතානං දස්සිනං අනුපදස්සාමි. එවැගේම යම් කාලයක Taman ඉස්සරේලා මව්පියන් මේ පරිලෝ ගියානම් තුන්සිත පාදවාගෙන සිල්වත් ගුණවත් උතුමන් ලෙස දන්තන් පිළිගන්වලා දෙමව්පියන් උදෙසා දාන දක්ෂිනා ප්‍රාප්තිදාන වශයෙන් සිංහ නමෝදන් කරනවා. මෙන්න මේ කාරණා පහෙන් බෞද්ධ දරුවෙකු විසින් නැගෙනහිර දිශාවට උපස්ථාන කිරීම තමයි නැගෙනහිර දිශාවට নমස්කාර කරනවා කියන්නේ. මේ ඉස තෙමාගෙන ඇඳුම් තෙමාගෙන වැඩිම නෙමෙයි. ඒ දරුවෙකු විසින් දෙමෝපියන් මේ කරුණ පහෙන් සැලකනවා වගේම දෙමෝපියන්ගෙන් සමාන අනුකම්පා කරුණ පහක් ලැබෙනවා. ඒ තමයි පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති පතිරූපේන ධාරේන සංයෝජෙන්ති සමයේ දායඥාසෙන්ති මේ දෙමෝපියන්ගේ මේ ලැබෙන අනුග්‍රහ පහ කුඩා කාලයේ පටන් දෙමෝපියෝ දෙන්න තමන්ගේ දරුවන්ගෙන් පලක් නොවන හැටියට පවෙන් වළක්වා ගන්නවා මේකේ පළවෙනි අනුග්‍රහයයි කල්යාණේ නිවේසෙන්ති කුඩා කාලයේ පටන් දරුවන්ට පින්කම් කරන්න පුරුදු කරනවා දාන සීල භාවනා අපචායන වේයාවච්ච පස්තිදාන පස්සානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන ධිට්ඨිජ සම්මාදී වශයෙන් යන්තා පින්කම් කියනවා නම් කුසල ක්‍රියාවන් කියනවා නම් ඒවා පුරුදු කරනවා ඒක දෙවෙනි අනුග්‍රහයයි සික්ඛං සික්ඛාපෙන් සිය කුඩාසලකටන් ධාර්මික ජීවත් වීමේ පහසුව පිණිස භාෂාඥාන ශාස්ත්‍රඥාන විද්‍යාඥාන ලැබෙන හැටියට අධ්‍යාපනය ලබා දෙනවා. ඒක තුන්වෙනි අනුග්‍රහයයි. එවැගේම පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. තමන්ගේ දූ දරුවන් සුදුසු ලෙස සුදුසු වංශ කුල ගෝත්‍ර ඇතිව එවැගේම ගුණ නූන ඇති යාපත් කුමන කුමරියන් සමග ආවාහ විවාහ කර දෙනවා. මේක සතරේනි අනුග්‍රහයයි. සමයේ දායජ්ජන් නියාසෙන්ති ඒ කියන්නේ දෙමෝපියන් පරිහම්බ කරන යම් තාක් සම්පත් ඇතොත් ඒ සෞසේ සතන දනෝ දරුවන්ට සවරලා දෙනවා. දෙමෝපියන්ගෙන යන්නේ ඕවා තමයි. ඒ සියල්ලම කරන්නේ දෙමෝපියන්ගේ හද సంతානයේ තියෙන මෛත්‍රියයි කරුණාවයි මේවා දරුවන් දෙපිරිනැමීමයි මේ සිද්ධ කරන්නේ. මේක නිසා දෙමෝපියන්ගෙන් උපකාර අනුග්‍රහ පහක් ලැබෙන බැවින්ද දරුවන්ගෙන් নমස්කාර පහක් සිදු වෙන බැවින්ද නැගෙනහිර දිශාව නම් වූ ඒ මෞපියන් කෙරෙන් Tamante විශාල ආශිර්වාදයක් ලබා ගත්තා වෙනවා. මෙන්න මේකයි සරුවඥන් වහන්සේ දේශනා කළ පළවෙනි දිශා නමස්කාරය. දෙවෙනි ස්ථානයේ තමයි දකුණු දිශාව ගුරුතුමන්. ගුරුතුමන්ට නමස්කාර පහක්ම කරන්න තියෙනවා. ඒ කියන්නේ ද ශිෂ්‍ය දරුවෝ විසින් ගුරුවරයා වෙත පැවති යුතු කරුණු පහක් තියෙනවා. උත්හානේන උපත්ථානේන සුසුසාය කාර්යචර්යාය සක්ඛච්ඡන් චිත්තපටිග්‍රහණේන මේ කරුණු පහෙන් සැලකන්නට වන ගුරුවරයාට උත්ථානේන කියන්නේ ගුරුවරයා දුටු තැන වහාම නැගිටින්න ඕන ආචාර කරන්න ඕන මේක පණින්නේ নমස්කාරයයි උපත්ථානේන Tamante ගුරුවරයාගෙන් ලැබිච්ච වෙලාවක් තියෙනවා නම් අසවල් වෙලාවට සම්මුඛ වෙන්න ඕන කියලා පන්ති වේලාව හරිය කවදා හරිය ඒ නියමිත වේලාවට විනාඩියක්වත් සමාන වී කෙනෙක් සිටින්න ඕන. ඒක උපස්ථානයේම. පාරිශාරියාවේ අර උපාධ්‍යයන් වහන්සේට ශිෂ්‍යයෙකු විසින් සැලකන්නා වගේ තමන්ගේ ගුරුවරයාට සෑම දෙයකින්ම උපස්ථාන කරන්න ඕන. තමන් එකතැන ජීවත් වෙනවා නම් ඒ ගුරුවරයාට දෙමෝපියන්ට වගේම සැලකන්න ඕන. මේක තමයි පාරිශාරියාවේ සුසුසානි කියන්නේ ඒ කියන්නේ එක වරක් ඇසූ දේ නෑ තහන්න වෙන්නේ නැතුව ඇසූ දේ බොහෝම ගෞරවයෙන් දරා ගන්නට ඕනේ ධාර්මණය කර ගන්නට ඕනේ අහල බාල වැඩ කටයුතු කරන්නේ දෙන්නට ඕනේ මේ දේ කොහොමද කරන්නේ මේ දේ කොහොමද ලියන්නේ මේ දේ කොහොමද පවත්වන්නේ කියලා හැම දෙයක්ම අහල බාල කරන්න ඕනේ ගුරුවරයාගෙන් ගුරුවරයාගෙන් අහල බාල කිරීම නිසා හැම දෙයක්ම නිවැරදිව කරන්නත් පුළුවන් ඒ පිළිබඳව මන ආબોධයකුත් ලැබෙනවා සුසුසායක නැවත නැවත නැවත ගුරුවරයාගෙන් ඒ අවශ්‍ය දේවල් අහගෙන කටයුතු කිරීම. සුවපිතිය කරු භාවය. ඊළඟට සක්කච්ඡන් චිත්ත ප්‍රතිග්‍රහණය කියන්නේ ගුරුවරයාගෙන් සිත් ඉගෙන ගන්න තියෙන වෙලාව දිනක්වත් අපතේ යන්න නොදී කලක වේලාවට පැමිණෙන්නට ඕනේ එවාගෙන් එකවරක් ගුරුවරයා කියපු දේ දිසලයක් කියන්නේ නැතුව කියන දේ හොඳින් ධාරණය කරගෙන ඉගෙන ගන්නට ඕනේ මේ විදිහට කරුණු පහකින් ශිෂ්‍ය දරුවෝ පිසින් තම අධ්‍යාපනය ලබන ගුරුවරයා වෙත පැවතිය යුතුයි මේක දකුණු දිශාවට කරන নমස්කාර පහයි දකුණු දිශාව වෙන ගුරුවරුන් දෙන්ද ශිෂ්‍ය දරුවන්ට ඔය වගේම අනුකම්පා උපකාර පහක් ලැබෙනවා සුවිනීතං විමුන්ති සුසික්ඛිතං සික්ඛාපෙන්ති සම්බ චිත්ත සුත සමක්ඛයිනෝ හොಂತಿ නිත්තාමච්ඡේසු ප්‍රතිවේදෙන්ති විකාසු පරිත්‍යාණං කරොන්ති මේ කරුණු පහකින් තමන්ගේ ශිෂ්‍ය දරුවාට අනුග්‍රහ කරන ගුරුවරයා විනීතං විනෙන්ති ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලදී බොහෝම සුවචිතී කරුභාවයට පත් කරවමින් උගන්වනවා සුශික්ෂිතං සික්ඛාපෙන්ති එවාගෙම පුද්ගලයාගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරන්න වගේම ජීවිතයේ පිළිබඳව දසමන ඇවතුම් පැවතුම් ශික්ෂාකාමීත්වය සංවරභාවය එවාගේම ආත්ම දමනය හොඳින් පුරුදු කරනවා. සබ්බ සිත් සුඛ සමක්ඛායිනෝ හොಂತಿ. ගුරුවරයා දන්නා තාක් ශිල්ප ශාස්ත්‍රයන් ගුරු මුස්තියක් ඉතිරි නොකර උගන්වනවා. නිත්තාමච්ඡේ සුපතිවේදෙන්ති ගුරුවරයාගේ හිත නිතරන්නේ තමන්ගේ ශිෂ්‍ය දරුවාගේ තියෙන දක්ෂතාවන් ගැන අවබෝධයක් දෙනවා හැම දිනාගේ ප්‍රසාදය ලබා දෙනවා විකාශ පරිත්‍යානං කරොන්ති තමන්ගෙන් අධ්‍යාපනය ලබා ගන්න ශිෂ්‍ය දරුවාට කවර දිශාවකට ගියත් කිසිම බාධාවක් නැතුව බොහොම යහපින් ආත්ම ගරුත්වයෙන් උසස් පුද්ගලයෙක් හැටියට ජීවත් වීමේ පහසුව සඳහා සුදුසුකම් බාට පමුණුවන හොඳ පුරවැසියෙක් බාට පමුණුවනවා මේ විදිහට ගුරුවරයාගේ සිසු දරුවාට අනුකම්පා පහක් ලැබෙන බැවින් දකුණු දිශාවද බොහෝම ශේම වූ නිර්භය වූ වාසනාවන්ත වූ පුණ්‍යවන්ත වූ දිශාවක් බවට පත් වෙනවා. මේ වගේම බටහිර දිශාව ගැන බෞද්ධ දරුවා විසින් নমස්කාර පහක් කරන්න ඕනම දරුවන්ට. ඒ කියන්නේ ස්වාමියා විසින් භාර්යාවට සලසන ආකාරන নমස්කාර පහක් වේදා. ඒ මොනවාද? සම්මානනාවේ අනෝමානනාවේ අනතිකාර්යාවේ අලංකාරාන උපදානයෙන් ඉස්සරේ වස්සද්දේන තමන්ගේ දයාබර බිරිඳට කරුණු පහකින් සැලකන්නට ඕන සම්මානනා කියන්නේ තමන්ගේ මව්තුමියට කතා කරන්නා වගේ තමන්ගේ බිරිඳට ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් නිවුණු වචනෙන් කතා කරන්න පුරුදු වෙන්නට ඕන ඒක පළවෙනි නමස්කාරයක් එයින් ඉතින් මේ දෙහිතේ මහත් ගරුත්වයක් ස්වාමීයා කෙරෙහි ඇති වෙනවා පණවමානනාය කිසිදාක තමන්ගේ බිරිඳට අවඥා නොකළ යුතු යුදවා. ඒ කියන්නේ කාගේ අතනොත් අත්වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ අත්වැරදි සිදු වෙච්ච වෙලාවේ එකපාරට මයාට පොල්ලෙන් ගහවාගේ පිටින් නැතුව හිත නිවා ගන්නට නිවාගෙන සුදුසු වේලාවක සැලකලා බොහොම මුරුදු වචනෙන් මෛත්‍රී වචනෙන් කරුණ පහදා දෙමින් ආවා දෙන්න පුරුදු වෙන්න ඕන. කවදාකවත් තමන්ගේ බිරිඳගේ සිතට වේදනාවක් ඇති වෙන කතා නොකළ යුතු වෙනවා. අනතිචාරියාවේ තමන්ගේ බිරිඳ හැර කිසිදාක පරදාන සේවනයකට නොයන හැටියට ආත්ම දමනය කරගන්න ඕනේ. එවාගේම අලංකාරාන උපදානයේන තමන්ගේ බිරිඳට අවශ්‍ය තමන්ගේ වස්ත්‍රයේ ඇටයට ඇඳුම් පැළඳුම් ආභරණ සම්පාදනය කොට දෙන්නට ඕනේ. අනික තමයි ඉස්සරේ වස්ත්‍රඥයන් කියන්නේ gedare සීලෙම වග බලා ගැනීම තමන්ගේ බිරිඳට කවරලා තියෙන්නට ඕනේ. විශේෂයෙන් මුළු තැන්ගේ කටයුතු. මෙන්න මේ කරුණාපයෙන් ස්වාම පුත්‍රයේ කේසෙන් බිරිඳට උපස්ථාන සැලසීම නිසා එකිනෙකින් අනුග්‍රහ පහක් ලැබෙනවා. සුසංගීත සම්මන්තාස සුසංගීත පරිජනාස අනතිකාරිනීච සම්බතං චනුරක්ෂති දක්ඛාතෝ සම්බුද්ධිච්ච කරණීයේසු මේ ගුණවත් ස්වාම පුත්‍රයෙකුට ගුණවත් බිරිඳ විසින් මේ දෙයට අනුකම්පා කරනවා. ඒ කියන්නේ කුසං විහෙත සම්මන්තාච බෙදර දොරේ තින සෑම කටයුත්තක් බොහෝම සංවිධානාත්මකව එවාගෙම විරාකෝලෝ පවත්වන්න යුතුමේ කටයුතු කරන ඥානවන්තව පවත්වනවා. ඒක පළවෙනි අනුග්‍රහයක්. බෙදර දොරේ කිසිම ප්‍රශ්නයක් ඒකට නැහැ. එවාගෙම සුසංගීත පරිජනාති කියන්නේ ස්වාමියාගේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් නෑදෑ හිතමිතුරන් ඉන්නවා නම් ඒ අයට සේවක සේවිකාදීන්ද පිටින් එන හිත මිතුරන් හැම දිනකටම කෑමෙන් දීමෙන් බතෙන් බුලතෙන් කලක වේලාවට නිසිසේ සංග්‍රහ කරනවා මේකත් ඒ ස්වාමි දේවියගේ ස්වාමි දුවගේ ශ්‍රේෂ්ඨ යුතුයකමක් අනිතිකාරිණීච තමන්ගේ ස්වාම පුත්‍රයා හැර ඉතා පිරිසුදු කටවෘතා ගුණය ආරක්ෂා කරන ආත්ම දමනය කර ගන්නවා. ඒ වගේම සම්බතං චන්දස්සතේ ස්වාමියා හරියම්ම කරන දේවල් බොහෝම සුරක්ෂිතව කැප බලා ගන්නවා. තක්කාතෝදි සම්බුද්ධිච්ච කරණීයේසු විතර දුලේසේ සෑම කටයුත්තකදීම කිසිම හරාවලක් නොවන හැටියට බොහොම දක්ෂ ලෙස නැනනුවලින් ක්‍රියාකාරී වෙනවා. මෙන්න මේ කරුණු පහෙන් හිරිඳගේ පැත්තෙන් ස්වාමියාට අනුග්‍රහ ලැබෙන නිසා බාහිර දිසා බොහෝම ශේම වූ නිර්භය වූ වාසනාවන්ත වූ පුණ්‍යවන්ත වූ සපදායක වූ දිසාවක් බවට පත් වෙනවා ඊළඟ උතුම් දිසාව ගැන දේශනා කළා নমස්කාර පහක් උතුරු දිසාවන් හිතෙන් ඉතරන්න කර්ම පහකින් নমස්කාර කරනවා එහෙම නොවද දානේන දෙය වජ්ජේන අත්චර්යාවේ සමානත්වතාවයේ අවිසංවාදනතාවයේ ඒ කියන්නේ අතුරු කරන සමහර කෙනෙක් ඉන්නවා අභිහිකම් කියන අය ඒ ඇත්තන් යමක් පරිත්‍යාග කරන්නට ඕනේ. ඒ ඇත්තන් හිතේ මෛත්‍රිය පහළ වෙන්නේ එතකොටයි. සමහර කෙනෙක් කියන කිසි අභිවේග සමක් නැහැ. ඒ ඇත්තන් මෛත්‍රිය වචනේ සංග්‍රහ කරන්නට ඕනේ. ඒකයි තේය වජ්ජේන. සමහර කෙනෙක් කියන දියුණුවෙන්ද ආසයි දියුණුවෙන්ද කැමැති දියුණුවෙන්ද උපායක් නැහැ. එවැනි ඇත්තන්ද ධනයෙන් දාන්නේ යසේකෙන් ගුණ නුවණින් දියුණුවෙන්ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ඕනේ. උපකාර වෙන්නට ඕනේ. ඒක තමයි අත්‍යචාරියා. සමානත්වතා කියන්නේ ඒ තමන්ගේ මිතුරන් ඉදිරියේ නැති තැනක් එක හා සමානව තමන්ගේ මිත්‍රත්වයේ දින නොගෙන කියන්නට ඕන. ඇතිතන ගුණ කියන්නේ නැතිතන අවුණ කියන්න පුරුදු නැතුව එවාගෙම හිත මිතුරන් එක්ක ඇතිතනක් නැතිතනක් සමානව තමන්ගේ මිත්‍රත්වයේ මෛත්‍රිය පවත්වන්න ඕන. අවිසංවාදනසය කියන්නේ බොරුවෙන් මිතුරන් සමස්තන් නැතුව හැමදාම අවංක භාවය පුරුදු කරන්නට ඕන. මේ කියන්නේ ගුණාංග පහෙන් දුතුරු දිශාවට සැලසීම නිසා උතුරු දිශාවේ හිත නිතුරු කර්ම පහකින් අනුග්‍රහ කරනවා. ඒක තමයි පමාදං රක්칸ති සමස්සක රක්칸ති සමස්සක සාපකේයං රක්칸ති දේතස්ස ප්‍රතිකරණං හොಂತಿ ආපදාස නරිජහන්ති අපරපජාතස්ස ප්‍රතිපූජින්ති ඒ කියන්නේ තමන්ගේ මිතුරාට යම්කිසි ප්‍රමාදයක් වුණා නම් ගමන් බිමන් ගිහිල්ලා හරි අසනීපාදයක් නිසා හරි මහා නැරෙල්ලා උපකාර වෙනවා. එවාගෙම ඔහුගේ දේපොළ අමුදාඩුවන් හැම දෙයක් ආරක්ෂා කර දෙනවා. එවාගෙම භයක් ඇති ගැනීමක් ආවා නම් මහා නැරෙල්ලා පිළිසරණ වෙනවා. ආපදාවක් පැමිණි තැන කවදාකවත් පිටු නොපා අනුග්‍රහ කරනවා. එවාගෙම ඔහුගේ දූ දරුවන්ට පවා මහාත් කරුණාවෙන් අනුග්‍රහ කරනවා. මේ කරුණු පාසින් උතුරු දිශාවෙන් අනුකම්පා පහක් ලැබෙන නිසා උතුරු දිශාව ශේම වූ නිර්භය වූ දිශාවක් බවට පත් වෙනවා. යට දිශාවන ශේලක සේවිකාවන්වත් මේ වගේම කරුණු පාසින් උපකාර වෙන්න ඕන ඒකයි নমස්කාර පහ කියන්නේ. යථා බලං කම්මන්ත සංවිධානේන පත්ත නේතනානුප්පදානේන අච්චරිය සස සංවිභාගේන විරාණුපත්තානේන සමයේ වස්සග්ගේන කරුණු පහකින් සැලකන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ සේවක සේවිකාවන් ගැන හිතනුන් තමන්ගේ දරුවෝ කියලා. තමන්ගේ දරුවන්ට කරන වගේ සැලකිල්ලෙන් සේවක සේවිකාවන්ගේ උපකාර ලබන්නට ඕන. එනිසා යථා බලං සම්මන්ත සංවිධානයේන ඒ ඒ සේවකයන්ගේ වැඩ පවරන්න ඕන කරන්න පුළුවන් වැඩක්. ඕක ප්‍රමාණවත් වැඩක් ඕන දෙන්න. ඒක එකක්. ඒ වගේම ධත්ත වේතනානුපදාන කලක වේලාවට කැම දීන ඒ වගේම යතුත් දත් යතුත් ගෙවන්නට ඕන ප්‍රමාණ කර දෙන්නට ඕන විලානෝපත්තානේන ඒ වගේම හැම කල්ලිම අසනීපාදයක් වුණත් තමන්ගේ දරුවෙකුට වගේ ප්‍රතිකාර කළ වහාම සුවපත්භාවය ලබා දෙන්නට ඕන. එවැගේම සමයේ වස්සක් ගේන සුදුසු වේලාවේදී නිවාඩු පාසුකම් දෙන්නට ඕන. මේ කරුණපාතේ යට දිශාවන සේවක සේවිකාවන් අනුග්‍රහ කරන්නට ඕනේ ස්වාමි පුත්‍රයා විසින්. සේවක සේවිකාදී විසින් කරුණ පහකින් අනුග්‍රහ කරනවා. එතන කරුණ පහෙන් එකක් කියුනේ නෑ අච්චර දස සංවිධානය කියන එක. ඒ කියන්නේ ස්වාමියාට යම් කිසි රසවත් මිහිරි භෝජන ලැබුණා නම් තමන්ගේ දරුවන්ට දෙන්න වගේ සේවක සේවිකාවන්ට දෙන්න ඕන. ඔය කරුණු පහකින් සංග්‍රහ කරන්නට ඕන යට දිශාවල සේවක සේවිකාවන්ට. ප්‍රමාණයට වැඩ පැවරීම එවාගෙම කලක වේලාවට බත් යතුක් ගැනීම ජන් උපස්ථාන සැලසීම රසවත් නිරු භෝජන බෙදා දීම සුදුසු වේලාවේ නිවාඩු දීම මේ කරුණු පහෙන් යට දිශාට සැලසිය යුතුයි එනිසාම යට දිශාවල සේවක සේවිකාවන් වෙන්න උපකාර අනුග්‍රහ පහක්ම ලැබෙනවා. ඒ කියන්නේ උබ්බුත්සායි නෝච හොන්ති. පච්චා නිපාතේ නෝච. දින්නා ගායි නෝච. සුසංවිත සුසංවිත සම්මන්තාතේ සම් එවාගෙන වන්නේ සිත් හරාසේ මේ කර්ම පහකින් උපකාර වෙනවා ඒ කියන්නේ කලක වේලාවට Taman වැඩට දෙලිහිදිනවා කවදාකවත් වේලාව ප්‍රමාද කරන්නේ ඒකයි කුම්බුස්සායිනෝ කල්ලාතෝ නැගිටලා කල්ලාතෝ වැඩ කියනවා පච්චානිපාතනෝ කියන්නේ වැඩ කටයුතු ඔක්කොම නිමකලා සියල්ලන් පස්සේ තමයි නිදාගන්නේ ඒක දෙවෙනි කාරණය. ගින්නා දායනෝච. ඒ වගේම තමන්ට දෙන දේ නිසා නූල් කොටක්වත් වංචාවන් ගන්නෙ නෑ. ඒ වගේම සීළු කටයුතු වල තමන්ගේ සෑම සෑම කටයුත්තක් බොහෝම දක්ෂ ලෙස සිද්ධ කරනවා. පස්වෙනි කාරණේ තමයි වන්නේ සිත්ති හරාසය තමන්ගේ ස්වාමි පුත්‍රයන්ගේ ගුණ කතනයේ හැමතැනම තියෙනවා. එයින් තමන්ගේ සේවක සේවිකාවන්ගෙන් උපකාර ලැබෙන බැවින් යට දිශාවන් බොහෝම වාසනාවන්ත දිශාවක් බවට පත් වෙනවා. ඊළඟට උඩ දිශාව ගැන බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. උඩ දිශාවට නමස්කාර පහක් කරනවා. උඩ දිශාවට සිල්වත් ගුණවත් උතුමයි. උනාසලාට උපස්ථාන කරන්නේ මෙත්තේන කාය කම්මේන, මෙත්තේන වචී කම්මේන, මෙත්තේන මනෝ කම්මේන, අනාවත ද්වාරසාය ආමිස අනුපදානේන. කරුණ පහකින් උපස්ථාන කරන්නට ඕනේ. සිල්ලුතුන් වහන්සේලාට මෛත්‍රී සාගත වත් පිළිවෙත් කළ දෙන්නට ඕන. වැඳුම් පිදුම් කිරීම පවා කායික ක්‍රියාවන් මෛත්‍රියෙන් කරන්නට ඕන. මෛත්‍රිය වචනෙන් කතා කරන්නට ඕන. මෙත්තාවත් මෙත්තේන වචීකම්මේ. මෛත්‍රී සිතින් මෛත්‍රිය වඩන්නට ඕන. උන්වහන්සේ අරමුණු කරගෙද. මෙත්තේන මනෝකම්මේන. අනාවත ద్వාරසා කියන්නේ කවදාකවත් දොර වහන්නේ ස්වාමීන් වහන්සේ වෙනකොට එපමණක් නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට අපි සිව්පසෙන් උපස්ථාන කරන කපකරුදායකයන් වශයෙන් පිළිගන්නසේකවා කියලා කවරලා කියන්නට ඕනේ. ඒක අනාවතද්්වාරතායි. ආමිෂානුපදානයේ කියන්නේ චීවර පින්දපාත සේනාසන ගිලන්පස යන පත්‍යක් අවශ්‍ය නම් ඒවා නිසිසේ කපකරු කන්දමේ සම්පාදනය කොට පිළිගන්වන්න ඕනේ. මේ කරුණුපයෙන් සැලකීම නිසා වැඳීම නිසා උඩ දිශාවන සිල්ලුතුන් වහන්සේලාගෙන් අනුකම්පා පහ හයක්ම ලැබෙනවා. පාපා නිවාරෙන්ති කල්යාණිය නිමේෂෙන්ති අසුතං සාවෙන්ති සුතං පරිවෝජතෙන්ති සබ්බසමග්ගං ආචික්ඛන්ති කල්යාණේන මනසා අනුකම්පන්ති කර්ම හයකින් සකාර වෙනවා උඩ දිශාවේ තමන් ඇසුරු කරන තමන්ට දායකකම් කරන දායක පින්නතුන්ගේ ස්වල්ප හෝ වරදක් දැක්කා නම් ඇසුවා නම් එයින් අත මුදවා ගන්න කරුණාවෙන් අනුශාසනා කරනවා එයින් වළක්ව ගන්නවා ඒ වගේම අලුත් අලුත් ප්‍රසාර කර ගැනීමට අවකාශ ලබා දෙන ඒකන උපකාර වෙනවා. මේ සූ දහම් පද උගන්වනවා. උගන්වන දහම් පද වඩ වඩා පැහැදිලි කර දෙනවා. ඒ වගේම මෛත්‍රියෙන් නිතරම තමන්ගේ දෙමෝපියන්ට වගේ දායකෝ පින්නතුන්ගේ මෛත්‍රිය වඩමින් එයත් සම්ද හිත සුවපත් වෙනවා. ඒ වගේම සුගතියට නිවනට මඟ පාදා දෙනවා. මේ කර්ණු හයකින් උඩ දිශාවෙන් අනුග්‍රහ හයක් ලැබෙනවා. මේ අනුව උඩ දිශාවත් බොහොම සේම නිර්භය වාසනාවන්ත පුණ්‍යවන්ත දිශාවක් බවට පත් වුණා. දැන් මේ විදිහට බෞද්ධ දරුවෙකු විසින් දිශාහයට নমස්කාර කළ යුතුයි. එසේ নমස්කාර කරන්නේ නම් ඒ බෞද්ධයා බොහෝම සැපසේ ගිහි ජීවිතය ගෙවන්නේ වෙනවා කෙනෙක් මේ ගාථා දෙකින් දේශනා කළා. තවත් බිරත බුදුරජාන් වහන්සේ මේ දේශනේ දික් කරලා බොහෝම කරුණාපාදා දෙමින් මේ දරුවාට දරා ගන්න සුදුසු හැටියට ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ධර්මානුශාසනාවක් පැවැත්තුවා. ඒ සියල්ලම මේ සුගාලික සිටු පුත්‍රයේ හිතේ දරාගෙන අදිස්ථාන කරගත්තා මම ආදපතන් දිවිහිමියෙන් පෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් වෙන්නට ඕනේ මේ උපදේශය අනුව මම දැහැමින් ජීවත් වෙන්න ඕනේ මම මේ සනදා මුදේ පාන්දර සීතල වතුර නාලා යොවලමින් දිසා නමස්කාර කරනවට වඩා කොච්චර වාසනාවන්ත පැවැත්මක්ද අද මේ අහන්න ලැබුණේ අද මගේ අවදි වීම වාසනාවන්ත අවදි වීමක් අද මම මෙතෙන් තියෙනගේ තබන පියවරක් ගන්න වාසනාවන්ත පියවරක් අද මේ නිතර දකින් ලැබුණේ වාසනාවන්ත දර්ශනයක් අද මේ දිසාවට අහන් ලැබුණේ වාසනාවන්ත උතුම් දහමක් සාදු සාදු මම මෙතෙන් පටන් සැබෑ බෞද්ධයෙක් වන්නේ මේ ගුණ ධර්මයන් අනුගමනය කරන්නේ මේ කියලා බුදුබස් බුදු පාමුල වැඳගෙන සිරිපතුල් පිළිමදිනින් වඳිනින් එහෙම කිව්වා ස්වාමීන් දේශනා විශිෂ්ටයි ස්වාමීන් දේශනා අතිශයින් විශිෂ්ටයි. ස්වාමීන් යටි කුඩු කළ දෙයක් කුඩු කුරු කළා වගේ. යකිනු දෙයක් විවෘත වුණා වගේ. පාර වැරදුණු කෙනෙකුට පාර කියා දුන්නා වගේ. අන්ධකාරයේ ආලෝකයක් දැල්ලුවා වගේ මට පුදුමාකාර ශනිසිල්ලක් ආලෝකයක් මේ ලැබුණා ස්වාමීනි මම අද පටන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙකු වශයෙන් පිළිගන්නසේකවා කියලා වන්දන තෙරුවන් සරණ ගියා මේ දේශනයේ සරුවාක්යන් වහන්සේ දේශනා කළේ සිගාලක සිටු පුත්‍රයාට පමණක් නෙමෙයි. මේක මුළුමහත් දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට හිත සූපනිෂ පැවැත්වූ දේශනාවක්. මේ බෞද්ධයේ විසින් පැවැතිය යුතු සීලෝම අවතොන් පැවතුම් පිළිබඳව උපදේශ පන්තිය සියල්ල මෙහි ඇතුළත් බැවින් මේකට දිවිවිනේ කියලා අර්ථකථාව හඳුන්වනවා. දැන් අද මේ දවසේදී අපි සලකා බලන්නට ඕනේ මේ අභාව ප්‍රාප්තෝ පින්වත් එම් දී ලයනල් ගුණවර්ධන මහත්මයා අදාවදාගත් දරුවෙකු සසුන් ගතකොට අද පුදුමාකාර ධර්ම සත්‍යයක් විඳින දරුවෙන් වාට පමුණවා ගන්න සමත් වුණා. එතුමා ජීවත් වෙද්දීමයි මේ දරුවා සසුන්ගත උනේ. අද මෑණියනොත් අසනීපකම් නැද්දේ නමුත් මේ පින්කම් වලට පැමිණීමේ මේ දරුවා වින්දනය කරන ශාසන සම්පත්තිය ගැන පුදුමාකාර හදසංතානයේ සතුටින් ඉඳිනවා. දැන් මේ චේතනා කොතනාරි මේ දිහා බලන්න සුදුසු තැනක සිටියානම් පුදුමාකාර ආධ්‍යාත්මික සුවයක් ලබා ගන්න ඇති. ඒක නිසා දරුවෙකු හදන දෙමෝපියන් විසින් දරුවන්ට කළ යුතු සංස්කාර අතරින් උතුම්ම සංස්කාරයක් සිද්ධ කළ තියෙනවා. එවාගේ මේ පූජ්‍ය හේනතියංගල විමලානන්ද ස්වාමින් වහන්සේද තමන්ගේ දෙමව්පියන් උදෙසා පුදුමාකාර සැලකිල්ලක් මේ සිද්ධ කරන්නේ. තමන්ගේ ගෙදර ඉඳගෙන දෙමව්පියන් යම් අප උපස්ථානයක් කරනවා නම් ඒ වාගේ නෙමෙයි ඒක වඩා සත සහතර ගුණයකින් අධිකතර වූ උපස්ථානයක් තමයි සසුන්ගත වෙලා සිද්ධ කරන්නේ. ඒකනේ සසුන්ගත වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තමන් සුසිල්වත් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඉන්නකොට ජීවත් වෙන දෙමව්පියන්වත් නියපන් ලෝකයේ දෙමව්පියන්වත් ජීවත් වෙන ඥාතියින්වත් මේ ප්‍රලෝකයේ ඥාතියින්වත් සුභමාකාර කුසල සම්භාර ධර්මයක් දිනපතාමත් වෙනවා. එනිසා සතර වර්ගයක් නිවන් දකිනවා කියලා අපි අහලා තියෙනවා දරුවෙක් පැවිදිීමේ. ඉතින් මේ පූජ්‍ය විමලානන්ද ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතයට කලින් ගිහි ජීවිතයත් ඉතාම වැදගත් ධාර්මික පිළිවෙල සරු ජීවිතයක් හැටියට පැවැත්වූ හැටි දෙමෝපියෝ දැක්කා. එනිසා තමයි පැවිදි වීම තවස ලැබුණේ. ඉතින් දැන් මේ ඒ පැවිදි වීම නිමිති කරගෙන එවාගේම මෙම නාව්‍ය නාරණ්‍ය සේනාසනයේ කරන සාසනික ප්‍රතිපත්ති සංවිධානයට අනුග්‍රහ පිණිසත් අද වාර්ෂික වශයෙන් නිමිස්ථානයේ පැමිණ මහා සංඝරත්නයේ ගිලන්පස දාන පිරිනැමීම උදේ දවල් බුද්ධ පූජා පැවැත්වීම උදේ දවල් සංඝ රත්නයේ ගන්සන් පිළිගැන්වීම ධම්මිකාරාමයේ ගන්සන් පිළිගැන්වීම වතාවක් පිළියෙන පිළිකර පූජා කිරීම සිල් පිළිපැදීම බණ ඇසීම ආදී වශයෙන් සිද්ධ කරගන්න සෑම කුසල සම්භාරයක්ම අද අපි මේ සැනසෙන සම්බුද්ධ ශාසන අභිවෘද්ධියට ලෙස පවතිනවා මහා සංඝ රත්නයේ අභිවෘද්ධියට ලෙස පවතිනවා අභාව ප්‍රාප්තෝ පින්වත් එම්.ඩී. ලයනල් ගුණවර්ධන පියාණන් වහන්සේට මේ කුණලාභය ඇතුමා සුභිත සපත් කෙලවර අග්‍රය අමා මහ නිවන් සුව ලබත්වා එන ගුණවර්ධන පවුලේ අභාවක් પ્રાપ્તව සීලම ඥාතීන්ද එසේම රුද්‍රිගෝ මහතා සහ මැතිණියගේ අභාවක් પ્રાપ્ત මව්පිය දෙදෙනා වහන්සේ ඇතුළු සීල ඥාතීන්ද මේ පින්කමද පැමිණ සහභාගී වෙන පින්වත් සෑම දිනාට සෑම දිනාගේ නමින් මේ පල්ලෝගේ සීලම ඥාතීන්ද මේ පුණ්‍යලාභයත් වේවා සීල සත්‍යෝ සීලම ඥාතී පිරිසනේ පින් දෙලින් උපනුපන් තැන සුගතිගාමී වෙත්වා සෝතේ දානාදී දසපාරමී සපුරා සසර කතරින් මෙතරගේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සැලසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා ආචා කරුණාවෙන් පින් අනුමෝදන් කරමු. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයෙන් පින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් දිනු වෙත්වා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් ගුණවර්ධන මෑණියන් ඇතුළු සෑම දෙනාටත් දේව ආරක්ෂාව සැලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා සිතාහිත නදා සෑම සත්‍යත මේ කුසලයේ ලොවේ ලෝතුරා සම්පත් පිණිස හේතු වේවා මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභව බලයෙන් දී මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් සින්වත් ගුණවර්ධන මෑණියන් එවාගේ මේ පවුලේ දූ දරු පිරිස මේ සහභාගී වෙන සීල මහත්තුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම මේ සෑම දිනාට පින් කෙසක් මේ ලැබෙන්න පෝජිහිමි පියංගල විමලානන්ද ස්වාමින් වහන්සේට එවාගේම දායක සභාවේ සභාපතිතුමාණන් ප්‍රදාන සහභාගී වූ සෑම දිනාටම වත්තිලෙත් පුරා සාදු කියා සිත් පහදවා ගත් සමතත් අසනේ ප්‍රසං අපලෝපද්දර වසුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කාර්දර මාර්ග බාධක සියල්ලම හිරුදුතු අඳුරුකය විහෙත වෙද්වන්සනේ වේවා සබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව විහිත වේවා සාගතර සතුරු ගිනි ජල වාසයේ සාවියා උදාද විපත්ති වලකීවා කායික පීඩාදියක් නොවේ කායික මානසික සැලසිල්ලේ දෙලෝ දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසේ සුරෙන් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳස්මෙන් දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා ඉන්සත් සතුවන් සාධිත කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පිරේවා සපිරිවැඩින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැනනවදාල සදාකාලික කාන්ත ප්‍රණීත ලෝකෝත්තරාන්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනාව වේවා ආශ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන්ට දෙවියන් සීල සත්‍යයන් පින්පෙත් අනුමෝදන් කරමු Thank you.